නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ මේ ජීවිතය සකස් කරගෙන සසර සූපත් කරගෙන උතුම් නිවන්ට පත් වෙන්නට ඕනේ කියන අදහස කවුරුත් ඇති කර ගන්නට ඕනේ පින්වත්නි අපි අපේ සිත නිවැරදි ආකාරයට මෙල්ල කරලා අකුසල් එන්නේ නැති විදිහට සකස් කරේ නැත්නම් අකුසල් එන එක කොහොමද නවතින්නේ නැහැ. අදිෂ්ඨාන කරාට විතරක් ඒක කවදාකවත් වෙන්නේ නැහැ. අකුසලයේ නිබඳව නිරතුරුව අපේ සිත දවනවා පුච්චන ස්වභාවයක් තියෙනවා අනාගත දුක් පිණිසම පවතිනවා. ඉතින් ඒක නිකමට නිකන් ඔය අකුසලයේ දුක් පිණිස පවතිනවාය කියලා විතරක් හිතලා හරියන්නේ නැහැ හිතට ඒක තදින් දැනෙන්න ඕනේ අපි ඇත්තටම අපේ තියෙන ගැටලුව හොඳට තේරෙන්න ඕනේ මේක කොච්චර පටිච්චසමුප්පන්නද කියලා තේරෙන්න ඕනේ අකුසලය දුරුකල යුත්තක් කියන අදහස ඇත්තටම තියනවාද හිතේ අකුසලයේ දුරුකල යුත්තක් කියන අදහස ඇත්තටම හිතේ තියනවාද කියලා හර බලන්න හිතේ දරුවෙක් කෙරෙහි තියෙන ආදරය කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. වෙනත් කෙනෙක් කෙරෙහි තියෙන බැඳීමක් අකුසලයක්ද නැද්ද? එතකොට ඒවා අයින් කරන්න හිත කියනවද? නැහැ. නේද? හිත කියන්නේ ඒවා අයින් කරන්න හැදුවොත් හිත කැමති නැහැ. ඒතර කොච්චර මුලාවක් තියනවද කියලා අපිට තේරෙන්න ඕනේ. ඒ පැත්තට අයින් කරන්න හිත කියන එක පැත්තකින් තියන්න ඒ පැත්තට ඇලීමක් තියෙනවා. නේද? ඇලීමක් තියෙනවා මේක අයින් වෙන්න දෙන්න බෑ. ඒ පැත්ත තව වර්ධනය කරගැනීමේ උත්සාහයකුත් තියෙනවා හිතේ. කොච්චර කිව්වත් කොච්චර බණ ඇහුවත් කොච්චර ආදීනව අපි ඇහුවත් මේ වගේ මේ වෙනකොට අහලා තියෙන ප්‍රමාණය අනුව මොකද කියන්නේ ඒ පැත්තට නැඹුරුතාවයක් අකුසලයේ පැත්තට බරක් ඒක රිදීමක් කියලා දන්නවා පිච්චීමක් කියලා දන්නවා දැවීමක් කියලා දන්නවා නමුත් ඒකට ඒකටම ඇදෙන ගතියක් තියෙනවා මේකට ධර්මයේ තියෙන කොයි වගේ කියලාද පළඟැටියා පහනට මෙන් කියලා හරිද දන්නේ නැහැ නේද දන්නේ නැහැ මේකෙන් දැවෙන පිච්චෙන බව හිත දන්නේ නැහැ ඉතින් ඒ පැත්තටම යදෙන්නේ ඒ පැත්තටම යදෙන්නේ ඉතින් මේකෙන් අත මිදෙන විදිහට හිත සකස් කරන්න ඕනේ. හිත සකස් කරන්න ඕනේ මේකෙන් අත මිදෙන විදිහට ඊයේ දවසෙත් අපි ඒක පිළිබඳව බොහෝ දේවල් සාකච්ඡා කරා. නමුත් අද අපි කතා කරන්නේ ඊට ඒවම නෙවෙයි මම ඒකට කිව්වේ ආදීනව ආනිසංස හොඳට දකින්න ඕනේ කියලා හොඳට දකින්න ඕනේ නැත්තම් මෙච්චර එහාට යන්න බෑ. මේ ගමන හරියට නිකන් මේ දිනුම් කණුව නැත්තම් දිනුමේ තියෙන වටිනාකම දැනගත්ත කෙනෙක් දීර්ඝ දිවීමේ තරගයක් මැරතන් එකක් වගේ එකට යන යන්න සූදානම් වෙනවා දිනුම හොඳයි කියලා දන්න අය යන්න හදනවා හැබැයි හැම කෙනෙකුටම එහෙම යන්න පුළුවන් මැරතන් එකක් දුවන්න ගත්තම හැමෝටම දිනුම් කණුව දක්වා යන්න පුළුවන් හුඟක් කට්ටියට බෑ හුඟක් කට්ටිය මගදීම නේද මගදීම අයින් වෙනවා යආ ගන්න බැරි වෙනවා ඒ වගේ හුඟ කට්ටිය මේ උත්සාහය ගත්තට මොකක් හරි එකක් හරස් වෙලා මොකක් හරි එකක් හරස් කරලා යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒකද වැඩි දෙනෙකුට නිවන් දැකීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. අපි හිතුවට ප්‍රාර්ථනා කරගෙන ප්‍රාර්ථනා කරගෙන ප්‍රාර්ථනා කරගෙන අපි හිතුවට නිවන් දකින්නවාය කියලා කවදාකවත් ඒ ප්‍රාර්ථනා ප්‍රාර්ථනා සඵල වෙන්නේ නැහැ. නිවන කියන්නේ සාක්ෂාත් කරගත යුතු දෙයක්. Taman තුලින් උපදවා ගත යුතු දෙයක්. ඉතින් ඒකින්ද මේ අපිට බොහොම අමාරුවෙන් කතා කළ හැකි කොටස් ගැනයි මේ කතා කරමින් ඉන්නේ. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳවයි. අපි මේවා දැනගත්තට නම් මදි. ඒකද මේක ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන. මේක නිවන් මාර්ග දේශනාව නෙවෙයි. මේක ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන. ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනේ අපි මොක වචනේ පරිසමාප්ත අර්ථයෙන් අපි නිබඳව පිරික්සා කරමින් බල බල බල බල මට මේ தත්ත්වයන් වලට යන්න පුළුවන් සුදුසුකම් තියෙනවද කියලා අඩුපාඩු සකස් කරගන්න වැඩසටහනක්. ඒකද මේකදී අපි ප්‍රායෝගික පැත්ත තමයි කතා කරන්නේ කරුණු බොහෝ තියෙනවා කතා කරන්න තිබුණාට ඒ කරුණු කතා කිරීම කරුණු බොහෝ කරුණු අපිට පොත්පත්වලින් හොයාගන්න පුළුවන් නිවන් මාර්ග දේශනාවේදී අපි ගොඩාක් කරුණු සාකච්ඡා කරා නමුත් මේකෙදි කරුණු කතා නොකර ඉන්නව නෙවෙයි හැම වෙලේම අපි බලන්නේ මම කොහොමද මගේ தත්තේ මොකක්ද දැන් කියලා මම ඇත්තට මේ සඳහා සුදුසුකම් ලාභියෙක් වෙලා තියෙනවද කියලා. ඉතින් බොහෝ දේවල් කතා කරා අපි නාම රූප පරිච්ඡේදය ගැන කොහොමද අපේ ජීවිතය මම කියලා දැනෙනවා මගේ කියලා දැනෙනවා මේ දැනෙන දේ මම කියලා දැනෙන මේ බඹයක් විතර වෙච්ච කොටස එකක් නෙවෙයි දෙකක් බව වෙන් වෙච්ච දෙකක් බව තේරිලා ඒ පිළිබඳව ඥානය උපදවා ගන්න ඕනේ. ඒකට කියනවා නාම රූප පරිච්ඡේද කියලා මොකද්ද වෙන් වෙච්ච දෙක අපි ගත්ත උදාහරණයක් ගත්තොත් දත සහ දත් කැක්කුම දත සහ දත් කැක්කුම කිව්වොත් එහෙම දතේ තියෙන දෙයක් දතේ තියෙන එකදු අංශුවක්වත් එකම අස්ති කෑල්ලක්වත් අස්ති මාත්‍රයක්වත් කක් කියනවා කියලා දන්නේ නැහැ කක් කියනවා කියලා දන්නේ නැහැ එහෙනම් ඒ දතේ කකියෑමක් නැහැ ඉතින් ඇත්තට නේද එතන කතියෑම කියන්නේ ඒ දත ආශ්‍රය කරගෙනම එතන සිද්ධ වෙන දතට අන්නේ වූ වෙනත් වැඩක්. හරිද? දතට අන්නේ වූ වෙනත් වැඩක් ඒ ආශ්‍රය කරන දේ ඒ දෙක එකක් වෙන්නේ නෑ. හැබැයි ඒ දෙක නැතුව හැදෙන්නේ නෑ. දත අයින් කරපු ගමන් හැදෙන්නේ නෑ. එතන තියෙන්නේ හැදෙන්නේ නැතිකම විතරයි. ඒක දතේ තියෙන එකක් කොහොමද අපිට හැම වෙලේම තේරෙන්නේ මොකද්ද? දතක කියනවා දතක කියනවා මේ දත ඉන්න බෑ එකක් කියනවා කියනවා. එහෙනම් දත ගලවලා දාපු ගමන් දත මේස උඩ උඩ පයින්න ඕනේ කකියන හින්දා. නේද? එහෙනම් දත කකියාවක් නෙවෙයි තියෙන අන්න ඒ වගේ මේ මුළු ජීවිතේම නාම කොටස් සහ රූප කොටස් කියන දෙක වෙන්ව තියෙන දෙකක්. වෙනම වැඩපිළිවෙළවල් දෙකක්. ඒ වෙනම වැඩපිළිවෙළවල් දෙකේ වෙන්ව තියෙන දෙකේ වැඩපිළිවෙළ වෙන වෙනම දැකීමේ නුවණ ඇතිවීම තමයි නාම රූප පරිච්ඡේද කියලා කියන්නේ ඒක ඥානයේ බවට පත් වුණාට පස්සේ අපි ආයෙ මතක් කරනවා මේක තේරුම් ගන්න ඕනි හින්දා නාම රූප පරිච්ඡේද ඥානයේ ඉපදිච්ච කෙනෙකුට නාම රූප පරිච්ඡේද ඥානයට ප්‍රතිවිරුද්ධ අදහස් කිසිවක් එම කාලයේදී ඇති වෙන්නේ නැත. ඒ කියන්නේ දකින දකින කෙනා දකින දකින කෙනා නාම රූප දෙකක් නාම රූප දෙකක් කීක දැක දැක ඉන්නවා කියන එකද? ඔන්න තේරුම් ගන්න ඕන තැන මම ඊයේත් කිව්වා මේ උදාහරණේ මලමිනිය නේද මලමිනියක් හම්බ වෙනවා අපේ ගෙදරට අපේ ගෙදර හිටිය කෙනෙක්ගේ සීල් කරව පෙට්ටියකට දාලා එතකොට මොකද වෙන්නේ ඒ කියන්නේ මොනවා හරි ඇක්සිඩන්ට් එකක් හරි වෙලා දැන් වහලා ගෙනල්ලා තියෙන එළියට අරින්න බෑ කියනවා දැන් ඉතින් මම දැනගන්න ඕනේ මැරිලා කියලා මම මැරිලා ඉඳන ගෙනාවේ ඊට පස්සේ නමුත් හැබැයි මට සැරෙන් සැරේ පහළ වෙන වැරදීමක්ද දන්නේ නැහැ ඒ වාහනයක් වෙනකොට ඒ වාහනේ හිටිය වෙන කෙනෙක් ගියද දන්නේ නැහැ මේ. හරිද කියලා? ඒ කියන්නේ මැරුන්නේ නැහැ කියන සිතුව තියෙනවා. හැබැයි මම ඔක්කොම වැටික් කරනවා මැරෙනවා කියලා හිතාගෙන. ඊට පස්සේ මම ගෙදර වැඩ කරනවා තව නොයේකුත් දේවල් කරන හැම වෙලෙම මම මැරුණා මැරුණා මැරුණා මැරුණා කියලාද ඉන්නේ නැහැ හැබැයි මට මැරුණ නැහැ කියන සිතුවිලි තාම පහළ වෙනවා නේද හැබැයි මම ඊට පස්සේ මොකද කරන්නේ මේ සැකේ අරගන්න ඕනේ හින්දා පෙට්ටිය විවර කරලා බලනවා බලපුවම මම දකිනවා හරි මෙයා තමයි කියලා තේරුම් ගන්නවා අන්න එතනින් පස්සේ බලන්න ඉතින් අනිත් වැඩ ඔක්කොම කරගෙන යනවා මෙයා මැරුණා මෙයා මැරුණා කියලා අදහසින්ම නෙවෙයි නේද මේ එතකොට හැබැයි මෙයා සමහර විට මෙයාගේ මේ ඡායාරූපයකුත් දකිනවා. ඒ සිනිකාය දැකලා ඉවර වෙලා සමහරට වෙන වැඩක් කරගෙන යනවා. හැබැයි කිසිම විටක මෙයා මැරුන්නේ නැහැ කියන සිතුවිල්ලක් එන්නේ මෙයා මැරුණේ නැහැ කියන සිතුවිල්ලක් එන්නෙම නැහැ. අන්න ඒ වගේ තමයි මේ දිගටම කතා කරන ඥාන ටික. ඥානය පහළ වුණා කියලා කියන්නේ ඒක අය පිරිහෙනකන් ඒ ඥානය තියෙන තුරු ඒ ඥානය තියෙන තුරු කෙනෙක් දැකලා කතා බහ කරලා වැඩ කටයුතු කරනවා. හැබැයි මේක එක දිගට පවතින නැත්නම් එකට තියෙන එකක් කියන අදහසක් කවදාකවත් එන්නේ නෑ හැම වෙලෙම මෙහෙම බලනකොටත් අර එකට තියෙන අදහසක් කියලා මොන හරි කාරණාවකින්ද මං මේ පුද්ගලයාව කියලා කතා කරන්නේ නැතුව එයාට හැම වෙලේම දැනෙන්නේ මේක ගැලීම් දෙකක් කියලා. මේක ගැලීම් දෙකක් මේක දෙකට බෙදිච්ච එකක් අම්මා මතක් වෙනකොටත් ඒත් එහෙමයි එතනත් එහෙමයි තාත්තා මතක් වෙනවත් එහෙමයි. එහෙම මතක් වෙනකොට එතන තියෙන සිත් පේලියක්, එතන තියෙන රූප පේලියක් කියලා දෙක වෙන්න දැනෙන ගතිය තියෙන. ඒ දෙක එකට තියෙන එකක් කියලා කවදාකවත් හිතෙන්නේ නැහැ. දැනට කොහොමද? දැන් අපේ දරුවා කියනකොට නිකන් ඔක්කොම මිශ්‍ර වෙච්ච එකක්. අපේ නාම රූප ඒ එකක් හින්දා අපි ඒකට එක එක ප්‍රතිකාර දක්වන්න හදනවා. නේද? ඒකට ඒකනේ අපිට ඒ දෙක ඒ දෙකට අපි වෙනම ප්‍රතිචාර ප්‍රතිකාර කරන්නේ නැහනේ. ළමයාව ගන්නවා ළමයාව අරගෙන උගන්නන්න කියලා ගන්නවා. උගන්නන්න කියලා ගත්තම කෝටුව ළඟින් තියාගෙන බැනලා එක එක ඒවා කරලා එයා හිටවලා තියෙන හැමම. ඉන්දෝලා තියෙනවා. නේද? ඉන්දෝලා තිබ්බට අපි එයාගේ සිත නේද? ඒ අධ්‍යාපන කටයුත්ත සඳහා සුදුසු විදිහට හිත සකස් කරන්න ඕනේ නැහැ කියලා අදහසක් අපිට එන්නේ. නැහැ. හරි. ඒක උනාද කියලා බලන්න අදහසක් එන්නේ. අපි සම්පූර්ණයෙන් මේ ශරීරයේ නිබ්බන්ධව පිරිසුදු කරනවා. ශරීරය පිරිසුදු කරේ නැත්නම් ඉන්න බෑනේ. ඒක ශරීරය පිරිසුදු කරනවා. හිත පිරිසුදු කරේ නැත්නම් කොහොමවත් ඉන්න බෑ. ඒත් හිත පිරිසුදු කරන්න මොකුත් කරන්නේ නැහැ. හරිද? ඒකල කියන්නේ කොහොමද? මම පිරිසුදු වෙලා කියලා කියන්නේ. අපිට දැනෙනවා ඒක. තේරුම තියනවත් මම පිරිසුදු වෙලා ආවා කියලා කියනවා. කිව්වට යාට දැනෙනවා යා කාය විතර පිරිසුදු කරා කියලා. හරිද? නාම රූප පරිච්ඡේදව දැන්න කෙනා මං කියලා කතා කරනවා. කතා කරාට එයාට දැනෙනවා මට අදාළ නේද? අදා මේ මං ඒ කියන්නේ මේ මේකට අදාළ ශරීරය පිරිසිදු කිරීමක් කරා බාහිර පිරිසිදු වීමක් වුණා කියලා දැනෙනවා. හරිද? කොහොම හරි කමන්නේ නැහැ. මේ නාම රූප දෙක පරිච්ඡේද වෙලා පේන එක විතරක් නෙවෙයි ඊට පස්සේ ඒවා හේතු අනුව සකස් වෙන හැටි. අන්න ඒතකොට කියනවා පච්චේ පරිග්‍රහ ඥානය කියලා මේවත් කතා කරා. එතකොට පච්චේ පරිග්‍රහ ඥානය කියලා කියන්නේ ඒවා හේතුන මේ මේ රූප මෙන්න මේ සිතුවිලි ඇති වෙන්නේ මෙන්න මේ හේතු නිසා. මෙන්න මේ මේ මේ මේ තනත්තා හෝ තනත්තිය කියලා අපි ගන්නෙ නැතුව ඒ ඒ තැන මේ මේ සිතුවිලි પરම්පරාවක් ඇති වෙනවාය මේවැනි නාම પરම්පරාවක් ඇති වෙනවා රූප પરම්පරාවක් ඇති වෙනවා නාම પરම්පරාවක් ඇති වෙනවා රූප પરම්පරාවක් ඇති වෙනවා කියලා වෙන්ව වෙන්ව වෙන්ව මේ දෙක දැනෙන ගතිය දැනෙන ස්වභාවය ඔන්න මේ ඇති වෙන හේතුත් එක්ක දන්නා වූ නෝන අපි කතා කරා ගින්දර වගේ කියලා කතා කරා ඒ ගැන කතා කරද්දී ගින්නක් දකින්නකොටම අපිට ගින්නට හේතු වෙන දේවල් මතක් වෙනවා නේද අන්න ඒ වගේ ඒකත් අපි සාකච්ඡා කරා. එතකොට ඒ පිළිබඳ ඥානය ඉපදුනා කියලා කියන්නේ හේතු නිසා සකස් වෙනවා මිසක්කා අහවලා සකස් කරාය අහවලාගේ වැඩක් හේතු නිසා සකස් වෙනවා කියන අදහස හැම වෙලෙම තියෙනව නෙවෙයි. ඒක එහෙම නෑ කියන අදහස් මාත්‍රයක්වත් එන්නේ නෑ අර ඥාණය තියෙන තුරු ඇත්තටම ඒක සතිපට්ඨාන පැත්තෙන් ගත්තොත් සිහිය පිහිටුවා ගැනීම. හරිද? සතිපට්ඨාන දේශනාවට අනුව ගත්තොත් සිහිය පිහිටුවා ගැනීමක්. ඊළඟට බලන්න ඒකත් එක්ක සම්මාර්ථන ඥානය කියලා කියන්නේ ඈත තියෙන දුර තියෙන ළඟ තියෙන ඊළඟට අජ්ජත්තික බාහිර සුකුම ඕලාරික හීන ප්‍රනීත මේ විදිහට මේවා ඔක්කොම අරගෙන ඔය ඔය දැනිච්ච ලක්ෂණ මෙනෙහි කරනවා මෙනෙහි කරනකොට යාට මේ ඔක්කොම කැටිකොට දැනෙනවා ඔක්කොම මේ වගේ කියලා දැනන ස්වභාවයකට එනවා මේ වගේ මේත් එක්ක මොකක්ද අනිත් පැත්තෙන් වර්ධනය වෙන්නේ ත්‍රිලක්ෂණය හරි එක පැත්තකින් මේක මෙහෙම වර්ධනය කරගෙන යනකොට එයාට දැනෙන්නේ මොනවද අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ දැනෙනවා ඉතින් ඔහොම දැනෙනකොට ඒ ඒ අනිත්‍ය ලක්ෂණ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තවත් මෙනෙහි කර කර යනකොට ඔන්න එයාට පහළ වෙන ඊළඟ ඥානය තමයි අපි බලාපොරොත්තු වෙන ඥානය ඇතිවීම නැතිවීම කියලා කියන උද්‍යව්‍ය බලන්න එතෙන්ට එනකන් එන හැටි ගැන අපි හොඳට දැනගෙන තියෙන්න ඕන මහා සතිපට්ඨාන දේශනාව අරගත්තාම පින්නන්නේ ඒකේ තියෙනවා දැක්කද හැම කමඨහනකම ඉති අජ්ජත්තංවා බහිද්ධාවා අජ්ජත් බහිද්ධාවා කියලා. අර අර සම්මස්සන දක්වා තමයි ඒ තියෙන්නේ. හරිද? ඒක තමයි අර මං කිය දුරේවා සන්තකේ සන්තිකේවා ওই විදිහට නේද අජ්ජත්තංවා බහිද්ධාවා මේ විදිහට මේ මේවා මේ විදිහට මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යන කෙනාට ඒ කියන්නේ සම්මර්ථන ඥානය සම්පූර්ණ වුණාට පස්සේ අන්න බලන්න සතිපට්ඨාන දේශනාව తీරන් තියෙන මොකද්ද? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා. හරිද? ඒ කියන්නේ මොකද්ද? අන්න උද්‍යව විඥානය. ඔන්න ඔතනින් තමයි ආරම්භ වෙන්නේ. ඔය ඔය හරියදි තමයි අපිට ආරම්භ වෙන්නේ උද්‍යව විඥානය පහළ වීමත් එක්ක ඒ හරියට කියනවා පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියලා. ඒකේ පළවෙනි විදර්ශනා ඥානය තමයි කීයද තියෙන්නේ? නවයක් තියෙනවා. පළවෙනි විදර්ශනා ඥානය තමයි මෙන්න මේ කියන උද්‍යව්‍ය ඥානය. මේක ඉස්සෙල්ලාම බොහොම දුර්වලව ඇති වෙන උද්‍යව්‍ය ඥානයක්. මේකේ මේ උද්‍යව්‍ය ඥානය කියලා කිව්වහම අර නාම රූප પરම්පරාව හැම වෙලෙම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියන අවබෝධය. දැනට අපිට තියෙනවා නිකන් උදාහරණයක් අපි හැමදාම ගන්න උදාහරණයක් කතා කරමු. වේදනාව ගැන ගමුකෝ පොඩ්ඩක්. වේදනාව කියන්නේ පරමාර්ථ ධර්මයක් නේ. එතකොට අනිත් එක එකක් කියලා මින්නොර මේ වෙනකොට මොන වගේද මේ එන්නේ පරමාර්ථ ධර්මයන් වල. හරි. ම්ම් දැන් මම කියනවා හුස්ම දැනුණාද මෙච්චර වෙලා. ඔන්න ඒක කියන හුස්ම දැනුන්නේ නැහැ. හරිද? එතකොට අපි උත්තර දෙකක් දෙනවා මේකට. එක වෙලාවක් කියනවා හුස්මේ දැනීම තිබුණා මෙච්චරලා දැනුන්නේ නැහැ. හරිද? අනිත් කාරණාව තමයි දැනෙන්නේ නැති වෙන්න හේතු දෙකක් කියන්නේ. හුස්මේ දැනීම මෙච්චර වෙලා තිබුණා දැනුනේ නැහැ. නැත්තම් හුස්මේ දැනීම මෙච්චර වෙලා තිබුණේ නැහැ. කෝකද කියලා අහපුවම හරි ඔක්කොමල කියන්නේ කෝකද? පළවෙනි එක හරි කියලා කියන දැනීම තිබුණා දැනුනේ නැහැ. දැනීම තිබුණා දැනුනේ නැහැ. ඒක තමයි හරි කියලා තමයි කාටත් හිතෙන්නේ අපිට තේරෙන්නේ දැනෙන්නේ නේද? නමුත් ඒක හරිද? දැනීම තිබ්බනම් දැනෙන්න ඕනද නැද්ද? දැනීම තිබ්බනම් දැනෙන්න ඕන. දැනීමක් නැති දැනීමක් තියෙනවා අය. එහෙනම් දැනීම තිබිලාම නැහැ. අන්න බලන්න. අපේ හිත යොදවන යෙදෙන යෙදෙන යෙදෙන තැන්වල දැනීම හට ගන්නවා මිසක්කා යෙදෙන යෙදෙන යෙදෙන තැන්වල දැනීම හට ගන්නවා මිසක්කා ඒ හට ගන්න දැනීම ඒ හිතේ යෙදීමත් එක්ක නැති වෙනවා. එක දිගට තියෙන යෙදීමක් නෑ. අන්න බලන්න වේදනාව එතකොට හැම වෙලෙම හිතත් එක්කම ඇතිව නැතිව යන දෙයක්. අන්න ඒක හරියටම අවබෝධ කරගන්නවා තමන්ගේ සිතෙන් ඒක විමසනවා වේදනාව කියන අපි උදාහරණයකට වේදනාව කියන සන්තතිය අපි අවගන්ලා තියෙන ඒකට ගැලීමක් වේදනාව කියලා කියන්නේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එන එකක් අන්න ඒ වේදනාව කියන එක මෙහෙම ඉර වගේ තියෙනවා කියලා අපිට හිතෙන්නේ ඒක නේද දැන් චුට්ටක් ඉස්සලා කිව්වේ උෂ්ණ දැනීම දිගටම තියෙනවා මට දැනුන්නේ නේද? ඒ කියන්නේ අපේ හිතේ වේදනාව කියන කොයි වගේ එකක් කියලාද? නේද? එක්ක සැප වේදනා, දුක් වේදනා, අදුක් වේදනා අරගෙන එක දිගට තියෙන එකක් කියලා. නෑ වේදනාව කියන උතර මොකද්ද? කැඩි කැඩි කැඩි කැඩි යන එකක්. නැති නැති ඇතිව නැතිව ඇතිව නැතිව ඇතිව නැති යන එකක්. හරි ඒතර වේදනාව ගත්තොත් එහෙම යම් කිසි කෙනෙක් තමන්ගේ සිතෙන් අන්න ඒ වේදනාව ඇතිව නැතිව යන බව ඇතිව නැතිව යන බව ඇතිව නැතිව යන බව අත්දකින්මින් අත්දකින්මින් අත්දකින්මින් වාසය කරන මේකට මොකද කරන්න ඕනේ එක දිගට හිත වේදනාවෙහි යොදවා තබා ගන්න ඕනේ ඒක තමයි චිත්ත විසුද්ධියෙන් සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියෙන් ඒවයින් අපි ලබාගත් පන්නරය තමයි මේ පරමාර්ථ ධර්මයන් වල හිත විචයයන්ට නොදී ඒ කර්මණක තියාගන්න සූදානම් කරපේක පුහුණු කරපේක මේක ලොකු පුහුණු වැඩ පිළිවෙලක් හිමින් සැරේ යෝගාවචරය කියන්නේ මේකයි යෝගාවචරය තමන්ගේ හැම පැත්තටම විසිරෙන හිත හරියට බුදුරජාණන් වහන්සේ උදාහරණයකින් දේශනා කරනවානේ කළු තඩි කොටයක් ගේනවා. ගෙනල්ලා මොකද කරන්නේ? පිළිමයක් හදන්න. කැටයමක් කපන්න. එයා මොකද කරන්නේ? කැටයමට අදාළ නැති කොටස් ටික අයින් කරනවා. ඇත්තටම කිව්වොත් ගේනකොට කැටයම තිබිලා තියෙනවද නැද්ද? හොඳට හිතන්න. ගේනකොට කැටයමේ දැනට ඉතුරු වෙලා තියෙන කෑලි ටික තිබිලා තියෙන ඇතුලේ. තියෙනවනේ ඉතින්. නේද? මේ කැටයම් කාර්යය මොකද කරේ? ඒකට අනවශ්‍ය දේවල් ටික පරිස්සමෙන් ඔක්කොම අනවශ්‍ය දේවල් ටික අයින් කරා. ඒ වගේ සෝවාන් මගනුවන අපේ సంతානගත තිබේ. හරි. අපිට තියෙන්නේ ඒක මතු කර ගැනීම සඳහා අනවශ්‍ය ටික අනවශ්‍ය ටික අයින් කරනකොට ඒක මතු වෙනවා. හරි. ඒක මතු කරගන්න බැරුව තියෙන්නේ අනිත් කැලේ ටිකෙන් වැහිලා තියෙන නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රවේශමෙන් මේ හිතේ අනවශ්‍ය ටික අයින් කරනවා අපි ඉස්සෙල්ලාම ප්‍රාණඝාතයට තියෙන ඇලීම අයින් කරනවා අදත් ආදානයට තියෙන ඇලීම අයින් කරනවා කාමයේ වර්ධව හැසිරීම තියෙන ඇලීම අයින් කරනවා ඊළඟට ඉන්දිය අසංවරයට තියෙන ඇලීම නේද අයින් කරනවා ටික ටික ටික ටික ඒ විදිහට ඊළඟට රාගාදී කෙලෙස් ධර්ම ඒවට තියෙන ඇලීම අයින් කරනවා එහෙම ටික ටික ටික ටික ගිහිලා තමයි දැන් මේ මෙච්චර එහාට ගිහිලා දැන් මෙයාට දැනෙන්නේ මොකද්ද ඇතිවීම ඇතිවීම නැතිවීම කියන එක තමන්ගේ හිතට ගෝචර වෙන විදිහට හිත හැදුනා ඇතිවීම නැතිවීම කියන එක තමන්ට අහු වෙන විදිහට හිත හැදුනා මොන වගේද නාම රූප පරම්පරාවේ හරිද නාම රූප පරම්පරාවේ ඇතිවීම නැතිවීම තමන්ගේ හිතට දැනෙන හිතට ගෝචර වෙන හිතට ස්පර්ශ වෙන විදිහට හිත සකස් වෙනවා දැන් යාට මේ ඇතිවීම නැතිවීම හොඳට ප්‍රකට තේරෙනවා එන්නෙන් එන්නෙන් මේක තවත් ත්‍රිලක්ෂණ අවබෝධයත් එක්ක වැඩි වෙනවා මේකත් එක්ක ත්‍රිලක්ෂණය අවබෝධ වෙන හැටි ගැනත් අපි සුට්ටක් සාකච්ඡා කරන්න ඕනේ පිළිගැනීමේ නිරදාරියක් ඉන්නවා අපි අර කියන එන කෙනා දැන් හැම වෙලේම එක්කෙනෙක් ඇවිල්ලා ඇයි තව එක්කෙනෙක් ඇවිල්ලා ඇයි තව එක්කෙනෙක් ඇවිල්ලා ඇයි ඒ ගැන බලා ගන්න පොඩ්ඩක්. හරි ඒ ගැන සැලකිල්ලෙන් ඉන්න කියලා. දැන් අපි එයාට කිව්වේ එච්චරයි. දැන් එයා මොකක්ද බලාගන්නේ? එනවා යනවා. එනවා යනවා. එනවා යනවා. ඒ කට්ටිය දිහා බලා ගන්නවා. එයාගෙන් අපි අහනවා එක්කෙනාම දාවේ. එයා කියද මම බලාගත්තේ නැහැ කියලා. නැහැ කියන්නේ අපි කිව්වේ එයාට එනවද යනවද කියලා බලන් විතරයි. වෙන ප්‍රශ්නයක් දැන් අහන්නේ. එක්කෙනෙක්මද ආවේ නැත්නම් වෙනස් වෙනස් කදාය ආවේ කියලා කිව්වොත් එනවද යනවද කියලා බලා ගන්න කෙනාට එන කෙනා වෙනස් වෙනස් අය එන්නේ කියන එක අමුතුවෙන් කියන්න ඕනද දකින්ද එයා ඒක දකින්න පින්නන්නේ ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම කියන්නේ මේ බලන්න නැතිවීම ඇතිවීම කිව්වත් වැරද්දක් නැහැ නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති අපිට ඔන්න ඕකෙන්ද තමයි අපිට ගොඩක් දුරට තියෙන්නේ තණ්හාවත්. අපි දන්නවා අහවලාගේ ආදරේ තින් නැති වෙනවා වගේ අපිට දැනෙන වෙලාවකට. හරිද? නැති වුණාට අපේ අදහසක් තියෙනවා. ආයෙක ඇති වෙනවා කියලා. ආයෙ හරියනවා. ආයෙ හරියනවා. නේද? අසනීප වෙලා ආයෙ හොඳ වෙනවා. එහෙනම් ඇති වෙලා නැති වෙනවා කියලා අදහසක් තියෙන නැති වෙනවා ඇති වෙනවා කියලා බය නැතුව අපි ඉන්නවා. නැතිවීම නැතිවීම ඇතිවීම නැවත ඇති වෙනවා නැවත ඇති වෙනවා. එතකොට දැන් උද්‍යව්‍ය ඥාණයට ආපු කෙනාට තේරෙනවා දැනෙනවා මේ නැති වෙන දේ ඇති වෙනවා ඇති වෙන්නේ හැබැයි තිබ්බට වැඩිය වෙනස් වෙලා තිබ්බට වැඩිය වෙනස් වෙලා බව තමන්ගේ මනසට ගෝචර වෙනවා මනසට තේරෙනවා ඒ මොන ලක්ෂණයද එතකොට අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා හරිද උද්‍යව්‍යයත් එක්ක අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා ඊළඟට උද්‍යව්‍යයත් එක්ක එහෙනම් දුක්ඛ ලක්ෂණය ප්‍රකට වෙන අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන තැනක දුක්ඛ ලක්ෂණය ප්‍රකට වෙන්නේ ඇයි යමක් වෙනස් වෙනවා නම් ඒක සැප පිණිස පවතින්නේ යමක් වෙනස් වෙනවා නම් ඒක සැප පිණිස පවතින්නේ එහෙනම් දුක්ඛ ලක්ෂණය ප්‍රකට වෙනවා ඒකත් එක්ක මේ වෙනස මට ඕන හැටියට නම් වෙන්නේ නැහැ මේ වෙනස මේ වෙනස මට ඕන හැටියට වෙනවා නම් මං කොහොම හරි මට ඕන පැත්තට හරවගෙන යන්න පුළුවන් මේ ලෝකේ නේද මේ වෙනස සිද්ධ වෙන්නේ මට හිතාගන්නවත් බැරි විදිහට මට හිතාගන්නවත් බැරි වෙලාවක මට මට හිතාගන්නවත් බැරි විදිහට වෙන්නේ මම කොච්චර දත්මිට කෑවත් මේ ලෝකේ වෙනස් වෙන විදිහ මට ඕන විදිහට තියාගන්න බෑ. ඒ නීතියට යටත් මං. ඒ කියන්නේ එන එන දේ බාර ගන්න වෙලා. හරි? එහෙනම් අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. ඒතර උදේව්‍යත් එක්ක අනාත්ම ත්‍රිලක්ෂණය ප්‍රකට වෙනවා තවදුරටත්. ඒත් එක තවත් මෙයාට මොකද වෙන්නේ? ඔන්න අපි ඊයේ පෙරේද කතා කරපු මග්ගා මග්ග නැත්නම් මාර්ගය අමාර්ගය පටලා ගන්න අවස්ථාව උදා වෙන්නේ මේ වගේ වෙලාවක මොකද මේ වගේ වෙලාවල තමයි ඕබාස පීති ප්‍රීතිය පස්සද්ධි ආදී දේවල් පහළ වෙන්නේ මේ කාලය වෙනකොට ඉතා ආලෝකමත් ස්වභාවයක් Tamange අවට ඒ වගේම ලොකු ප්‍රීතියක් ලොකු සංසිඳීමක් ඒ වගේම ලොකු අවබෝධයක් ඒ වගේම ලොකු වීරයක්, ඒ තරණේ අදිමෝක ලොකු ශ්‍රද්ධාවක් බුදුජානක වහන්සේ ගැන අචල ශ්‍රද්ධාවක් වගේ එක දිගට පුදින ශ්‍රද්ධාව මේ මේවා හින්දා මොකද වෙන්නේ? ලොකු උපේක්ෂාවක් මේවා හින්දා නිකාන්තියක් ඇති වෙනවා. ඒ කියන්නේ සියුම් තෘෂ්ණාවක් ඇති වෙනවා කරේ. හ්ම්. ඒකත් එක්ක මොකද වෙන්නේ තෘෂ්ණාව විතරක් නෙවෙයි මේ මේ තමයි මගේ නේද මගේ වැඩ මං කොහොම හරි මෙතෙන්ට ආවා. මම කොහොම හරි මෙතෙන්ට ආවා. මේක මං කරපු දෙයක්. දෘෂ්ටියක්ද නැද්ද? අන්න අර ඉදිරියට යන්න මට හේතු වෙච්ච පස්සද්ධිය, ප්‍රීතිය ආදී මේ දේවල්ම මොකද වෙන්නේ Tamanට? දෘෂ්ටියක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒත් එක්කම මේක මම කරගත්ත දෙයක් කියලා කියන දෘෂ්ටියට බාටපත් වෙන. ඒ විතරක් නෙවෙයි මට මේක කරන්න පුළුවන්. හුඟක් අයට මේක කරන්න බෑ. මම උසස් කෙනෙක් කියලා කියලා මාන්නය ඇති වෙන තණ්හා දෘෂ්ටි මාන්න වලින් බාධා වෙන හින්දා ඒ තැනත් අය හරියට හැඳෙනවා ඔන්නේ උද්‍යව්‍ය ඥානෙ මැද හරියදී. හරිද? හැබැයි ඔය හරියට දැනගෙන හිටියනම් කිසි දෙයකට බැඳෙන්නේ නැහැ. එහෙම බැඳෙන්නේ නැතුව ඉස්සරහට යන්න පුළුවන්. කොයි වගේද අපි ඒක සඳහා ගිය සතියේ කතා කරපු උදාහරණය තමයි පොතක් බලන්න මම ගිහිල්ලා අඩ අඳුරේ පොත බලමින් ඉන්නවා. දැන් මට මේක බලා ගන්න බාධා තියෙනවා නේද? එහෙම තියෙද්දි මොකද කරන්නේ? ලස්සන හඳේලියක් පායනවා. බොහොම තීව්‍ර හඳේලියක් පොතට වැටෙනවා. එතකොට මම පළවෙනි අරමුණේ පොත බලන්නනේ නේද? දැන් මම මොකද කරන්නේ? පොත බලන එක පැත්තක තියලා හඳ දිහා බලන්නේ. දැන් අන්තිමට උනේ පොත බැලීම නැවතුණා. ඊට වැඩිය හොඳ නැද්ද හඳේලිය නොවැටි තිබ්බනම්? අමාරුවෙන් හරි පොත බලා ගන්නවා. නේද? අන්න ඒ වගේ ඒ වගේ තමයි උපක්ලේශ ටික ඒවා නිසා මෙයා මුලාවට යන්න ගිය ගමනේ ආ ගන්න බැරි වෙනවා. එතකොට මාර්ගය වරද්ද ගන්නවා. හැබැයි ඒවා එනකොට මේක නෙවෙයි විදර්ශනාව මේක නෙවෙයි භාවනාව මේක නෙවෙයි සෝවාන් මග නුවණ මේක නෙවෙයි භාවනා නිවැරදි භාවනාව කියන්නේ ආලෝකය නෙවෙයි ප්‍රීතිය නෙවෙයි පස්සද්ධිය නෙවෙයි කියලා හොඳට දැනගෙන මොකද කරන්නේ ඒ තනත්තා ඒව මග හරිනවා අන්න ඒව මග හරිපුවාම එන්නේ එතකොට අපි කියන මග්ගා මග්ඥා දර්ශන විසුද්ධිය කියලා දැන් මේ උද්‍යව ඥානෙ ඉතාම ප්‍රකට වෙනවා එතකොට. හරි. ඒකෙන් පස්සේ අර උද්‍යව ඥානය ප්‍රකට වෙනවා. ඒකත් එක ත්‍රිලක්ෂණය ප්‍රකට වෙනවා. ඊළඟ පියවරට යනවා. යාගේ මානසිකාරය ඒ තමයි ඔන්න. එතකොට පළවෙනි පළවෙනි දර්ශනා ඥානය මොකද්ද? උපාටිපදා ඥාන දර්ශන විසුද්ධියේදී තමයි අපි නව මහා විදර්ශනා ටික කරන්නේ. හරිද? නව මහා විදර්ශනා වැඩෙන්නේ ඒ කාලෙදී. එතකොට පළවෙනි දර්ශනාව තමයි පළවෙනි විදර්ශනාව තමයි උද්‍යව්‍ය ඥානය. හරි. ඒතර උද්‍යව්‍ය ඥානය දක්වා අපේ හිතපත් කරගත්තාම අපි යම් යම් කෙලෙස් වලින් ඉතාම විශාල වශයෙන් සංසිඳිලා ඒ ඇතිවීම නැතිවීම අත්දැකීමේ බොහොම ගැඹුරු විදර්ශනාවක් ඉන්න බාහිර පරිසරයෙන් බොහෝ දුරට අයින් වෙලා ඉන්න බොහොම ලස්සන ජීවිතයක් ගත කරන සුන්දර අවස්ථාවක් තමයි උද්‍යව්‍ය ඥානය අත්දැකීමෙන් ඉන්න කාලය කියලා කියන්නේ. හරි. ඒතර එතෙන් යනකම් යන විදිය පැහැදිලි දැන්. ඊට පස්සේ මෙයාගේ මනසට මොකද වෙන්නේ? ටික ටික ටික ටික ටික ටික දැන් මට මෙහෙම කියන්නකෝ. අපි කෙනෙකුට බැඳීමක් තියාගෙන ඉන්නකොට අපිට වැඩියෙන් මතක් වෙන්නේ එයාගේ බැඳීම ඇති වෙච්ච එක ගැනද නැත්නම් නැති වෙයි කියලා බයද වැඩිපුර තියෙන්නේ නැති වෙයි කියලා බය හැම වෙලෙම තියෙන්නේ එතකොට වැඩිපුර අරමුණු වෙන්නේ අපිට හුඟක් වෙලාවට නැතිවීම. හරි? යමක් ඇතිව නැති වෙනවා ඇතිව නැති වෙනවා ඇතිව නැති වෙනවා කියලා එක දිගට අපිට තේරෙනකොට අපිට වැඩියෙන් අරමුණු වෙන්නේ නැතිවීම. ඒ වගේම උද්‍යව්‍ය ඥානය වර්ධනය වෙනකොට වර්ධනය වෙනකොට වර්ධනය වෙනකොට මෙයාගේ හිත ආය වැටෙනවා වැඩිපුර අරමුණු වෙන්නේ භංගය. ඇතිවීමට වැඩිය සංස්කාරයේ බිඳීම අරමුණ වෙනවා. හරිද? අන්න ඒ බිඳීම අරමුණු වෙනකොට අන්න දැන් ඒක බංගානුපස්සනා කියලා කියන්නේ ඇයි මේ බිඳීම අරමුණු වෙන්නේ මොන වාගේ බිඳීමද පරමාර්ථයන්ගේ බිඳීමයි හිතට වැටහෙන්නේ දැන් හරි පරමාර්ථ කියලා කිව්වහම නාම රූප චිත්ත චෛතසික රූප කියන දේවල් ඒවට ඒවට කියන පරමාර්ථ ධර්ම කියලා ඒ පරමාර්ථයේ බිඳීම එහෙම නැතුව අම්මා බිඳිලා යනවා තාත්තා බිඳිලා යනවා ගේ බිඳිලා යනවා බෝතල් බිඳිලා යනවා වගේ ඒවා නෙවෙයි හරි ඒවා කලින් අනිත්‍ය සංඥා වගේ ඇති කරගන්න වෙලාවේ තමයි ඒව සිද්ධ දැන් ඒව නෙමෙයි. දැන් මොනවද මේ සංස්කාරයාගේ බිඳීම. හරිද? සංස්කාර කියලා කියන මේ පරමාර්ථ ධර්මයන්ගේ බිඳීමම අරමුණ වෙනවා හිතට හැම වෙලේම මේ වේදනා නම් ඔක්කොම ඇති වෙන එක එතනම නැති වෙලා යන හැටිත් සංඥා ඔක්කොම ඇති වෙලා නැති වෙලා යන හැටිත් විඥානය ඇති වෙලා නැති වෙලා යන හැටි රූපය ඇති වෙලා නැති වෙලා යන හැටි හොඳට තමන්ගේ මනසෙන් අත්දකින්න පුළුවන් වෙනවා. අන්න ඒ ඇතිවීම නැතිවීමත් එක්ක මම කිව්වේ ඊට පස්සේ එන්නේ ඒ ඒ හැම සංස්කාරයෙම බිඳීමම අරමුණ වෙන්න පටන් ගන්නවා. බිඳීම හැම වෙලේම ඒවා බිඳි බිඳි යන බව අත්දකින හැම වේදනාවක්ම නැති වෙලා මේ ඇති වෙනවා මේ නැති වෙනවා නැතිවීමට හිත යනවා වැඩි. හරිද? රූපේ නැතිවීම හිත යනවා වැඩි. වේදනාවේ නැතිවීමට සංඥාවේ නැතිවීමට සංස්කාරේ නැතිවීම විඥානයේ නැතිවීමට හිත යනවා. මේ හැදෙන එක මෙහෙම නැති නැතිවීමට හිත යනවා. අන්න එතකොට ඒ කාලෙදී අපි භාවනාව නවත්තලා සාමාන්‍ය ජීවිතයේ ඉන්නකොට හරි ඉන්නකොට නැතිවීම තමයි නිබඳව අරමුණු වෙන්නේ ඒ ඒ ඒ ඔක්කොම මේ දකින්න කොටත් කෙනෙක් හැම වෙලේම ඒ කාලෙදි කැඩිලා යන එකක් විඳිලා යන එකක් හැම වෙලේම නැති වෙලා යන එකක් එතන තියෙන හිත මේ ඇති වෙනවා නේද ඇති වෙනට පස්සේ එතන තියෙන හිත හැම වෙලේම විඳිලා යන එකක් හැම වෙලේම කැඩිලා යන එකක් හැම වෙලේම කැඩිලා යන එකක් කියන ඒ නැතිවීම නෑ කියන සිතුවිලි එකක්වත් මාත්‍රයක්වත් ඇති වෙන්නේ නැති විදිහට හිත සකස් වෙලා ඉවරයි. හැම සංස්කාරයකම භංගය අරමුණු වෙනවා කියලා කිය. අන්න එතකොට පරමාර්ථයේ නැතිවීම මේ විදිහට අරමුණු වෙනකොට අපි කියනවා ඔන්න දෙවෙනි නාම මහ විදර්ශනාය දෙවෙනි ඥානය තමයි භංගානු පස්සනාව. භංගානු පස්සනාව යාට හැම වෙලේම නැතිවීම තදින් ප්‍රකට වෙනවා. හරිද? එතකොට මේවා මේ කටපාඩම් කරගෙන සියල්ල නැති වෙනවා සියල්ල නැති වෙනවා කියන දැන් මම නාමා වේදසනාව තමයි වඩන්නේ හදිසියෙන් පටන් ගන්නවා දැන් අද අපි අපි ඉගෙන ගත්ත ප්‍රත්‍යක්ෂයේ නාමා වේදසනාව වඩන්න කියලා පැත්තෙන් ඉඳගෙන සියල්ල නැති වෙනවා සියලු සියලු සංස්කාර නැති වෙනවා සියලු සංස්කාර නැති වෙනවා සියලු සංස්කාර නැති වෙනවා නැති වෙනවා කියවට බංගානුපසනාව වැඩේද ඒක වචන ටිකක් විතරයි එහෙනම් ඒක අපේ මනසට ගෝචර වෙන විදිහට අපේ මනස සකස් කරලා මොනවද පංච උපාදානස්කන්ධයට නැත්තම් පරමාර්ථ ධර්මයන් අරමුණු වෙන විදිහට ඒ ඒ පරමාර්ථ ධර්මයන් වල නැතිවීම තමයි අපි බලන්න ඕනේ. මෙන්න මේ උද්‍යව්‍ය සහ ඊට පස්සේ ඇති වෙන බංගානුපස්සනාව හොඳට වර්ධනය වෙනකොට කෙනෙකුට සංස්කාරයන් කෙරෙහි බිය උපදිනවා. හරිද? මෙච්චර කල් ඇලිලා හිටිය මෙච්චර කල් මොකද උනේ? සතුටුනේ. සංස්කාරයන් කියලා මම ඉස්සෙල්ලා කිව්වා නේද? අයින් වෙන්න කැමති නැහැ. අන්න බලන්න මෙච්චර කල් හිත දඟලන්නේ කොහෙද? ගිහිලා ආදරය යැලෙන්න හදනවා, රූපේ යැලෙන්න හදනවා, වේදනාවේ හැලෙන්න හදනවා. මේක වේදනාවනේ අරින්න වැඩිපුර නේද? සැප වේදනා නේද? සැප වේදනා හොයාගෙන හොයාගෙන හොයාගෙන යනවා. මේ මේ හම්බෙච්ච ශරීරයේ සැප වේදනා හොයනවා අපි. හ්ම් ඒක ඇලිලා තියෙන්නේ. පරණ ඇතිවෙච්ච සැප වේදනා ඔක්කොම ආපහු ගන්නම්කෝ මං. දන්නවම ගන්න විදිහ කියලා නේද? ලෑස්ති කරගෙන රණ්ඩු අල්ලගෙන පොර අල්ලගෙන නේද මැරෙන්න හදනවා පරණ සැප වේදනා නැවත ලබාගෙන මේක මෙහෙම වෙන්න ඕනේ කියන දේ ඔය හරියට මේ ලෝකේ රහතන් වහන්සේලාට පුදුම හස්තුපාද සිත් පහළ වෙනවා ඇති hina යනවා ඇති නේද මේ කරන්න බැරි දේවල් වලට නේද මම බලා ගන්නම් මම මේ තිබ්බ විදිහට මේක හදා ගන්නවා කියලා එනු සටනට කියලා යනවා. ඇයි සැප වේදනා ඔස්සේ දුවන සිත සැප වේදනා ඔස්සේ දුවන සිත ඒ සැප වේදනාවෙන්ම මහා විනාශයකට පත් වෙන හැටි බලන්න එහෙනම් මේ නැති ඒ ඒක ඒ ඒ කෙරෙහි සතුට ඉපදී සතුට ඉපදී ඇලි ඇලි තිබ්බ හිත ඒ සතුට වෙනුවට යාට මේ සංස්කාරයන් කෙරෙහි බය උපදිනවා හරි එක දිගට බය උපදිනවා බය කියලා කියන්නේ හරියට නිකම් මේ මේ මේ දුවන් ඩෝන බයක් බුදුම්මෝ කියලා දුවන බයක් නෙවෙයි ඒක නිකන් අලියෙක් පන්නන් එනවා වගේ බයක් නෙවෙයි. ඒ සංස්කාරය කියන්නේ අත අත තියන්න හොඳ නැති එකක් වගේ බයක්. හරිද? මේක අල්ලන්න හොඳ නෑ වගේ බයක්. ඒක නිකන් අපි කිව්වොත් ඈත මං යනකොට ඈත පේනවා ගිනි අඟුරු වලක්. ලොකු ගිනි අඟුරු වලක් පේනවා. එතකොට මට බය උපදිනවා. නේද? ඇයි? එහෙනම් මං එහෙ යන්නේ? අන්න එහෙම බයක්. පාන්නගෙන වගේ නිකන් අර මේ කෑ ගහගෙන එහෙම නැත් එහෙම නැත් ඉතින් අර භාවනා කරන කෙනාත් නැගිටලා දුවන්න ඕන බුදුම්මෝ කියලා ඒ වගේ ඒ වගේ බයක් නෙවෙයි. සංස්කාරය අතහරින්න ඕනේ කියන බය. නේද? මේක ළඟට ගන්න හොඳ එකක් නෙවෙයි කියලා. මොකද මේ හැම එකම බිඳි බිඳි යන හැම එකම බිඳි බිඳි යන ස්වરૂපය තමන්ගේ මනසට ගෝචර වෙන හින්දා අන්න අර වගේ ප්‍රශ්නකට එනවා. ඒ වගේ ඒ වගේ දැනීමකට මේකත් එක තව දුරටත් ත්‍රිලක්ෂණය මේ බිඳි බිඳි යෑමත් එක්ක හොඳටම නේද? හොඳටම ත්‍රිලක්ෂණයේ තව දුරටත් ඉතාමත්ම ප්‍රබලව ප්‍රකට වෙනවා. ත්‍රිලක්ෂණයේ ප්‍රකට වීමක් තියෙනවා. දිගටම ඇයි මේ විදි විදි යෑම මට ඕන විදිහට වෙන්නේ නැහැ මේක එකක්වත් හරියට ගලාගෙන යන වතුරක් දිහා බලාගෙන ඉන්නවා වගේ නේද තමන් තමන්ට අදාළ නැතිම ගැලීමක් මෙතන තියෙන බව අත්දකින්නේ තමන්ට අදාළ නැතිම ගැලීමක් එතකොට ඒක ඒක අයිති නැති බව දැනීමත් මට ඕන විදිහට වෙන්නේ නැති බව දැනීමත් එක්ක අනාත්ම ලක්ෂණය ඒක හැම වෙලේ වෙනස් වෙනවා කියන දැනීමත් එක්ක අනිත්‍ය ලක්ෂණය මේ භය උපදීමත් එක්ක මේ දුක්ඛ ලක්ෂණය ඉතාම ප්‍රකටව දැනෙන්න පටන් ගන්නවා. ත්‍රිලක්ෂණ අවබෝධයත් එක්ක ඔන්න ඔය தත්තර අපම කියන බයතුප්පට්ඨාන ඥානයට ආවා කියලා. හරි. බයතුප්පට්ඨානයට ආවා කියලා කියනවා. එතකොට ඒකත් එක්ක පින්නත් මේ ඊළඟට ඇති වෙන தත්ත්වය තමයි මේ මේ බය දැක්කහම සංස්කාරයේ බය. එතකොට බයතුප්පට්ඨාන කියන්නේ තුන්වෙනි විදර්ශනා ඥානය. හරිද? තුන්වෙනි නවමහා විදර්ශනාවේ තුන්වෙනි විදර්ශනාවේ එතකොට එයාට ඕක කරනකොට හොඳට තේරෙනවා. ඒ ඒ ඒ ඥාණයට පහළ වුණා නම් එයාට හොඳට තේරෙනවා මම දැන් මේ ඥාණයට අවිල්ලයි ඉන්නේ කියලා. මොකද ඊට ප්‍රතිවිරුද්ධ සිතුවිලි එකක්වත් නැහැ. සංස්කාරයන් කෙරෙහි සතුට ඇති වෙන ස්වභාවයක් ඒක වැළඳ ගන්න ඕන කවදාකවත් ගිනි ගිනි අඟුරු වලක් වලක් වැළඳ ගැනීමේ අදහසක් එම කවදාකවත් පහළ වෙනවද? නෑ ගිනි අඟුරු වල ඈත දැකලා ගිනි අඟුරු වලින් අයින් වෙන්න ඕනේ, ඒ පැත්තට යන්න ඕනේ නැහැ කියලා සිතුවිලි එක දිගටම එන්නේ නැහැ. තෙන්න මේ ඥානයේ හැටි හරිද? ඒ කියන්නේ වෙන වැඩ මේ හැටි කරගන්නවා. ඉතින් එක සැරයක් හිතුවා යන්නේ නැහැ. ඒක කොහොමත් අල්ලන්නේ නැහැ කියලා දන්නවා. දැන් ඉතින් වෙන වැඩක් කර වෙන සිතුවිලි පහළ වෙනවා. හැබැයි කිසිම විදිහකින් ගිනි අඟුරු වල ගිහින් අඳ ගන්න ඕනේ කියන අදහසක් පහළ වෙන්නේ නැහැ. එහෙනම් බයතුප්පට්ඨාන ඥානෙ ඉපදිච්ච කෙනෙකුට කිසිම විදිහකින් සංස්කාරය අල්ලන්න ඕනේ කියන අදහසක් එන්නේ නැහැ. ඒක බයක්ම ඉපදිය යුතු තැන බයක් ඉපදුවේ හරියට නිකන් හරියට මෙන්න මේ වගේ. දැන් මහා ඝන වනාන්තරයක් තියෙනවා භයානක සර්පයෝ ඉන්න භයානක සත්තු ඉන්න මම් පහරන හොරු ඉන්න කැලේක මං ඉන්නවා අතරමං වෙලා. හරි? අතරමං වෙලා මං ඒ වගේ කැලේක ඉන්නකොට මට මම දැන් බඩගිනි වෙනකොට මොකද කරන්නේ? දැන් මං මේ කැලේ මං දන්නවා හරි භයානකයි කියලා. බඩගිනි වෙනකොට මොකද කරන්නේ? ඒ ගහක තියෙන දෙයක් කනවා. නේද? ඒ කෑවට හැම වෙලේම මගේ හිතේ තියෙන මොකද්ද? මෙච්චර ලස්සන මෙච්චර රසවත් කෑම මේ කැලේ තියෙනවා මේක ඇතුළට වෙලා ඉන්නවා කියලා අදහසක් කියන තියෙනවද? නෑ හැම වෙලේම තියෙන අදහස මොකද්ද? බය තියෙනවා. හැම වෙලේම බය තියෙනවා. හැම වෙලේම බය තියෙනවා. හරිද? අන්න ඒ බය තියාගෙන මේක මේකෙන් අයින් වෙන්න ඕන කියන අදහස තමයි එකින්ද එන්නේ. හරි. දැන් මේ බය දුක්පත්ඨානේ ඉපදිච්ච කෙනාට ඊළඟට ඇති වෙන දේ තමයි පින්වත්නි ආදීනවානු දස්සන ඥානය. ආදීනා ආදීනවානු දස්සන ඥානය කියලා කියන්නේ සරණක් නැහැ. පිළිසරණක් නැහැ. මේ සංස්කාරයේ පිළිසරණක් නැති බව. දැනටත් අපිට තේරිලාද නැද්ද තියෙන්නේ? තේරිලා තියෙනවා. ඒ තේරිලා තියෙන ඕලාරික වශයෙන්, ඔහොම සියුම් සියුම් වශයෙන් තේරිලා නැහැ. බලන්න මේ සංස්කාරයත් එක්ක ඉන්න අපි පින්වත්නි මම හැම නිබඳව මතක් කරන්නේ මං කොහොමද මේ සංස්කාරයෙන් පිළිසරණක් ප්‍රාර්ථනා කරන්නේ මගේ හිතේ දැනෙන යම් පශ්චාත්තාවපයක් දැනෙන යම් අපහසුාවක් දැනෙන යම් අපිට කෙනෙක් කෙරෙහිම කියලා කෙනෙක් කෙරෙහි ඇති වෙන ප්‍රබල හැඟීමක් මට පුළුවන්කම තියනවාද අඩුම තරමේ ඒ කෙනාටවත් කියලා දෙන්න මම මෙන්න මේ වගේ තත්යක ඉන්නවා කියලා පෙන්වන්න පුළුවන්කමක් තියනවද? මෙන්න මෙච්චරයි මෙන්න මෙහෙමයි කියලා පෙන්වන්න මේ ලෝදයක් කරන්න බෑ මේ පැත්තේ තියෙන දේවල් අනිත් අයට කියා ගන්න බැරුව මැරෙන්න හදනවා වෙලාවකට. නේද? ඒ කියන්නේ මගේ సంతානගතව තියෙන සියලු ගැටලු විසඳා ගන්න වෙලා තියෙන්නේ මටම මොනවා හරි කළා මිසක තව කෙනෙක්ගේ මුකුත් කරන්න බෑ. ඒ වගේම තමයි අන් අයගේ සිතුවිලි වලත් එහෙමයි තව කෙනෙක් ගැන තව කෙනෙක්ගේ සිතක් තුළ මං ගැන තියෙන හැඟීමක් තෝරගන්න පුළුවන් වෙලා තියෙනවද හරියටම හැමදාම ඉන්නේ අනුමාන කරගෙන මෙහෙම වෙන්න ඇති මෙහෙම වෙන්න ඇති මෙහෙම වෙන්න ඇති කියලා නේද අනුමාන කරන් ඉන්නේ හැම වෙලේම සැක උපදිනවා හොයන්න බෑ නේද ඒකට හොයන්න බෑ මේ මදිවට මගේ තී සිතේ තියෙන සිතුවිලි මගේ මට අයිතියක් නැතුවම මගේ පාලනයකින් තොරවම නිකම්ම කාලෙන් කාලයට කාලෙන් කාලයට සැරෙන් සැරේ මොහොතින් මොහොතට කවුරු හරි ඇවිල්ලා මොනවා හරි කතා කරනකොට පවා යමක් දකින්නකොටම පවා එක පාරට මගේ ළඟ තියෙන සිතුවිලි වෙනස් වෙනවද නැද්ද අයියෝ ඒක නේනම් මට අල්ලන්නවත් බෑ ඒවා එතකොට මේවා මෙහෙම ඔක්කොම වෙනස් වෙවි නැති වෙනවා එහෙනම් මං ආදරය කරන අයගේ ඒක නේනම් නේද ඉතින් මං කොහොමද සරණක් පිහිටක් ප්‍රාර්ථනා කරන්නේ මේ වගේ නිබඳව වෙනස් වෙන නිකන් දිය වේවි දිවි යන දෙයකින් මං කොහොමද පිහිටක් සරණක් ගන්නෙ නේද අතට වාරුවක් තියෙනනම් ඒ අත අතේ වාරුව තදට තියෙන්න ඕනේ නේද නිකන් පල්ලහැටයක් කරන වතුර පාරකින් මට අතට වාරුවක් ගන්න පුළුවන්ද නැගිටින්න මං දකින්න වතුර පාරක් මෙහෙම පල්ලහැට යනවා මං හිතනවා වතුර පාර උඩින් අත තියලා නැගිටිනවා කියලා හරිද එහෙනම් ඒක කරගන්න බෑ එහෙනම් අපිට තේරෙන්න ඕන අන්න ඒ වගේ පිළිසරණක් නැහැ. මේ සංස්කාරයන්ගෙන් මට කිසිම පිළිසරණක් නැහැ කියලා දැනන මේ නැතිවීම ප්‍රකට වීමත් එක්ක. මේ බංගානුපස්සනාවෙන් පස්සේ අපි බයතුප්පට්ඨහණය ඒ බිය යුක්තක් වගේ දෙන පිළිසරණක් නැහැ. එතකොට මේ පිළිසරණක් නැහැ කියන එක මම කව දැනුත් දැනিলা තියෙනවා කියලා. නමුත් වෙනත් මේ ඒ දැනීම වගේ නෙවෙයි මේ වෙලාවේදී මේ තියෙන්නේ සංස්කාරයන්ගෙන් පිළිසරණක් නැහැ කියලා දැනුණා කියන්නේ පිළිසරණක් තියෙනවා කියන අදහස් මාත්‍රයක්වත් එතනින් එහාට එන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපිට පිළිසරණක් නැහැ කියලා තේරුණාම වෙනත් දෙයකින් පිළිසරණක් තියෙයි කියලා අදහසක් තියෙනවා සාමාන්‍යයෙන්. සාමාන්‍ය මනුස්සයට එහෙම අදහසක් තියෙනවා. හැබැයි මේ තනත්තා මේක පිළිසරණක් නැහැ කියලා මේ සංස්කාරයන්ගෙන් පිළිසරණක් නැහැ කියලා තේරුණාට පස්සේ හරි එයාගේ හිත පිළිසරණ ප්‍රාර්ථනා කෙරෙන්නේ නැහැ. කරන්නේ නෙවෙයි. කෙරෙන්නේ නැහැ. පිළිසරණක් නැහැ කියලා දැනුණා නම් නේද? ඔන්න ඔය බලන්න කොච්චර වෙනසක් වෙනවද කියලා අපේ මානසික තත්ත්වේ. හරිද? මානසික තත්ත්වයේ සිද්ධ වෙන වෙනස හොඳින් බලන්න මේ වගේ තත්යකටපත් වුණාට පස්සේ අපේ හිත කිසිම විදිහකින් මේ සංස්කාරයන් කෙරෙහි නැත්තම් ළඟ ඉන්න අය කෙරෙහි දැන් සාමාන්‍ය ජීවිතය ගත්තාම ඒ එවැනි තත්ත්වෙට මානසිකත්වයටපත් කරගත්ත කෙනෙක්ගේ තියෙන ලක්ෂණය තමයි එයාට මේ වෙනත් ක්‍රමවේදකින් පිහිටක් සරණක් මේ ලෝකයේ තියෙන සංස්කාරයෙන් ලැබෙයි කියලා එක සිතුවිලි මාත්‍රයක්වත් එන්නේ නැහැ. ඒක තමයි ඥාණයටපත් වුණා කියලා කියන්නේ. මේ ඒ කියන්නේ ඉතින් මේ ධර්මය තුලින් ඇරෙන්න හරි මේ සංස්කාරයන් කෙරෙහි කිසිම මේ බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් මට පිහිට වෙයි මට මෙහෙම වෙයි කියලා මොකද ඒක අදාළ නැහැ මොකද අදාළ නැත්නම් මොකද මේක දියවි දියවි යන එකක් හැම වෙලේම හරි ඇතිව නැතිව ඇතිව නැතිව ඇතිව නැතිව මේක බිනි බිනි යන එකක් ඒකෙන්ද මේකෙන් මට කිසිම පිළිසරණ නැහැ කියන එක නිබඳව ප්‍රත්‍යක්ෂව දැනුණාට පස්සේ මේ හිත සම්පූර්ණයෙන් අනුපැත්තට හැරිලා. සාමාන්‍ය தත්ත්වයේ තියෙන හිත. ලෝකයේ තියෙන දේවල් දැක අසා විඳ සතුට වෙනවා. ඇලෙනවා. නේ සතුට වෙනවා. ඇලෙනවා ග්‍රහණය කරගන්නවා ලෝකයේ තියෙන දේවල්. සතුට වෙනවා ඇලෙනවා ග්‍රහණය කරගන්නවා. හැබැයි මේ ආදීනවානු දස්සන ඥානය දක්වා වර්ධනය කරගත්ත කෙනෙකුට ඒකේ සතුටු වීම සතුටු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. සැලීමක් සිද්ධ වෙන්නේ නැහැ. අල්ලා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මම මම අනාගතේ කුමකින් පිළිසරණක් ප්‍රාර්ථනා කරන්නද? හරිද අනාගතේ මම කොයි දෙයකින් පිළිසරණක් ප්‍රාර්ථනා කරන්නද කියලා යාට ඉස්සරහ අනාගතයක් නැහැ. හරිද අපි අනාගතේ මේ දේවල් වලින් මට මේ දේවල් ලැබෙයි මේ දේවල් වලින් මේ දේවල් ලැබෙයි මේ දේවල් වලින් මේ දේවල් ලැබෙයි කියලා හිතනවා. ඉතින් ඕකත් එක්කම උපදින ඊළඟ ඥානය තමයි පස්වෙනි එක තමයි නිර්වේදාන දසන ඥානය. නිබ්බිදාව කියන එක. ඒ කියන්නේ සතුටු විය යුත්තක් නෙවෙයි. ඒ කියන්නේ කලකිරීම සහගත හැඟීමක්. හරිද? කලකිරීම සහගත හැඟීමක්. ඉතින් එන්නේ කලකිරීම සහගත හැඟීමක් කියලා කියන්නේ කලකිරීමත් එක්කම ඇතිවෙන දැන් බලන්න අපි තුනක් කතා කරා මේ බයතුප්පට්ඨානය ඒ කියන්නේ තුන්වෙනි එක බයතුප්පට්ඨානය ආදීනවාන් දර්ශන ඥානය සහ නිබ්බිදාව කියලා. මේ තුනම ගත්තාම මේ කලකිරීම සහගත ගතියත් ගතිය කියලා කියන්නේ අපි දන්නවා මොන හරි දෙයකින් වැඩක් නැහැ කියලා. මේක අර අඬන જાතිය කලකිරීමක් නෙවෙයි. මං කියවන තුට්ටකට ඉස්සෙල්ලා අපි මේ ලෝකයේ යම් යම් දේවල් දැක්කහම අපි කරන්නේ ඒ ඒ දේවල් අපේ හිත සතුට වෙනවා. සතුට වෙලා අල්ල ගන්නවා. දැන් මොකද වෙන්නේ? කලකිරලා තියෙන්නේ. නෑ මේක අල්ලා ගන්න හොඳ දෙයක් නෙවෙයි. අල්ලා ගන්න හොඳ දෙයක් නෙවෙයි කියලා. ඒක කොච්චර අල්ලා ගන්න නැද්ද ඒක හරියට මෙන්න මේ වගේ අර අර කැලෑ කතාවම තමයි කැලේ කොච්චර භවභෝග මේ මේ රස පළ වෙලා තිබුණත් කොච්චර ඉන්න පුළුවන් වුණත් මේ කැලෙන් අයින් වීමේම අදහස ඇති වෙන්නේ ඇයි මේ කැලේ කෙරෙහි බය තියෙනවා මේ කැලෙන් මට ස්ථීර පිළිසරණක් නෑ කියලා දැනෙනවා. ඒ වගේම මේ කැලේ කැලේ මට සතුට වෙලා ඉන්න පුළුවන් එකක් නෙමෙයි කියලා දැනෙනවා භයානක හින්දා. හරිද? ඒක හින්දා මේ කැලේ ඉඳගෙන නොයේකුත් ආකාරයේ කැලේ ඉඳගෙන නොයෙකුත් ආකාරයේ පළවැල කමින් බොමින් ඉන්න කෙනාගේ හැම නිමේෂයකම තියෙන මොන හැඟීමද? කැලෙන් අයින් වෙන්න ඕන කියලා. කලකිරීමක් තියෙනවා කැලේ කෙරෙහි. මොකද මට පිළිසරණක් නැහැ මේක. කොයි වෙලාවෙ නිදාගෙන නැන්නේ නැගිටිනකම් විශ්වාසයක් නැහැ. මෙහෙම අඩියක් උස්සලා ඊළඟ අඩිය තියෙනකොට විෂගෝර සර්පයෙක් ඉන්න පුළුවන්. නේද? එහෙම නැත්නම් පස්සෙන් පන්නගෙන ඇවිල්ලා සතෙක් කරදර කරන්න තියෙනවා. ඒකින්ද කිසිම විදිහකින් මට මේකේ පිළිසරණක් නැති බව හොඳටම තේරෙනවා. ඉතින් අන්න එහෙම මේ කාරණා තුනම හින්දා මේ කෙරෙහි මේකෙන් අතමිදීමේම අදහසයි ඇති වෙන්නේ මුංචිත කම්මතා ඥානයයි. ඒ ගැන අපි ඊළඟ දවස් සාකච්ඡා කරනවා. අද අපි කතා කරා බංගානුපස්සනාව ඒ වගේ බයතුප්පට්ඨානය ආධිනානු දර්ශනාව සහ නිබ්බිදානු දර්ශනය කියන එක තවදුරටත් ඒ පිළිබඳව අපි සාකච්ඡා කරමු. ඉතින් මේ தත්වයන් වලටපත් වුණාම පත් වුණා කියලා දැනගන්නේ දැන් උදයව්‍ය ඊට පස්සේ භංගානුපස්සනාව සහ ඔය කැලෙන් එළියට දාන්න ඕන කියන හැඟීම් තුනක් ඇති වෙන්නේ විය යුතු විය විය යුතු තැනක් බවත් ඒ බය පිළිබඳවත් ඊළඟට පිළිසරණක් නැති බවත් ඒකින්දම සතුටු වෙන්න බැරි තැනක් මේක සතුටෙන් නිදා ගන්න පුළුවන් තැනක් නෙවෙයි කලකිරීම ඇති වෙන මාව කොයි වෙලාවෙ මහා අනතුරකටපත් වෙයිද දන්නේ නැහැ. ඒ වගේමයි තව චුට්ටකින් අපි මරනොත් කල්ප ගානකට ආය අපිට බුද්ධ ශාසනය අහිමි වෙන්න පුළුවන්. මහා අනතුරු සහිත තැනක උත්පත්ති ලබන්න පුළුවන්. ඒ අනතුර දැක්ක අපි මේ සංස්කාරය කෙරෙහි අතුමිදීමේ අදහස ඇති විය යුතුයි. ඒක අකණ්ඩව ඇති වෙන තත්ත්වයට තමයි ওই දර්ශන ඥාන ඥානත් එක්ක තිබෙන தත්ත්වය. හොඳයි එහෙමනම් අපි කල්පනාවට ගමු අපි මෙවැනි උසස් තත්ත්වයන් උසස් මානසික තත්ත්වයන් ගැන අපි බොහොම අමාරුවෙන් තමයි සාකච්ඡා කරන්නේ. මොකද එවැනි උසස් තත්ත්වයන් ගැන කතා කරන්න ඕනේ නේද? එතකොට තමයි අපිට තේරෙන්නේ මේ ජීවිතයේ එවැනි තත්ත්වයටපත් වෙච්ච මිනිස්සු ඉන්නවා. අපිටත් ඒ තත්ත්වයටපත් වෙන්න පුළුවන්කම තියෙන්න ඕන. අපි මොනවට දැඟලුවත් ඇති වැඩක් වෙන්නේ නැති බව දැනගෙන කටයුතු කරන්න ඕනේ. ඉතින් එවැනි උතුම් මානසික තත්ත්වයකටපත් වෙන්න අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය දරලා ලෝකෙටම ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිද්ධ කරගත්ත මේ පින්වන්ත පිරිස වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු මැදිරියට ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කරපු ඒ හැම දෙනාටම උතුම් අවබෝධය සඳහා උසස් ඥානයන් වර්ධනය කර ගැනීම සඳහා උතුම් නිර්වාණ අවබෝධය සඳහා මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.